බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි වුණා. මගේ ප්‍රශ්නය අහන්න මේක ටිකක් ගිහියන්ගේ අවශ්‍යතාවයක් වගේ දෙයක්. දැන් අපි මම මිට ඉස්සෙල්ලත් අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා අහපු දෙයක් තියෙනවා. ඒකෙදි කියුනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා ස්වාමින් වහන්සේලාට යම් විදිහකට මුදල් වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් Tamanට ලැබිච්ච පිරිකරක් උනත් දන්න කියන දායකයෙකු ලවා මුදල් කරව ගන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ කියලා. ඒ එකක් හම්බුනේ. ඊළඟට දැන් ඔබ වහන්සේ කියපු දේවල් වලින් ආපු අදහස තමයි බෙදකම වගේ දේවල් ඕ වෙනත් ඕනම දෙයක් මුදල් සෙවීම සඳහා පාවිච්චි කරන්න බෑ කියනවා වගේ දෙයක්. ඒතකොට ගුරු වෘත්තිය වගේ එකක් අවුලක්ද? ඊළඟට සම්හංශ මේ දැන් ඒ එක පැත්තකින් අපිට දකින්න ප්‍රශ්නයක් ඊළඟට දැන් කෘෂිකර්මයේ වගේ දේවල් අපේ ස්වාමින් වහන්සේලාට කරන්න පුළුවන්ද? එතකොට එහෙම නැත්නම් ඒක ඒක ගිහියෙක් ලබා කෙරෙව්වට කමක් නැද්ද? ඒ වගේම දැන් ඒ වගේ එකකින් අපි හිතමු දැන් අපි පොල් අතු වගේ දේවල් මේ පන්සල් වලට පවරලා තියෙනවා. එතකොට දැන් ඒ වගේ එකකට පොහොර දානවා වගේ වැඩක් ස්වාමීන් වහන්සේට හිතන්න හෝ කරන්න හොඳ නැද්ද? ඒවා ගිහියෝ හැටියට අපිට උදව් කරන්න පුළුවන් දේ ස්ථානවලදී එහෙම නැත්නම් අපි අපි මොයි කොයි කොයි දේවල් වෙනද වැලකිලා ඉන්න ඕනේ. ඒ වගේ එකක් අපිට කිව්වත්. දැන් ඔතන ඔතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි එක එක කතා කරමු. එකක් තමයි අර වික්ෂුන් මහන්සලාට ඕන නම් පිරිකරක් වුණත් මුදල් කරගන්න පුළුවන් කියන එක ඒක විනයානුකූල කතාවක් නෙවෙයි. විනය ප්‍රඥප්තියට අනුව වික්ෂුන් වහන්සේලාට රන් රිදී මසු කහවන් පිළිගැනීම පරිහරණය කිරීම යෝග්‍ය නැහැ. එතකොට රන් රිදී මසු කහවණු කියලා කියන පස්සේ කහවණු කියන්නේ මූල්‍යමය වටිනාකම එතකොට අද කහවණු නැහැ. කහවණු නැති වුණාට ඒ මූල්‍යමය අවශ්‍යතාවය ඉටු කරන්නට යම් කඩදාසියක් හරි පාවිච්චි කරනවා නම් ඒක අර මුදලක් හැටියට සලකනවා. ඉතින් ඒ නිසා මුදල් හැටියට කාසි හෝ නෝට්ටු හැටියට පාවිච්චි වෙනවා පොදුවේ මුදල් කියන අදහසින් ඒවා භික්ෂුන් වහන්සේලාට පරිහරණයට විනයානුකූලව යෝග්‍ය නැහැ. නමුත් ඊට පස්සේ දැන් අද වර්තමානයේ සමාජය තුල කටයුතු කරන භික්ෂුන් වහන්සේලා හුඟක් දෙනෙක් උන්වහන්සේලා විසින් කරන යම්කිසි සමාජ සේවා කටයුතු වලදී අර වෙන කැපකරු දායකයෙක් සම්බන්ධ කරගෙන ඒ වැඩ කටයුතු කරන්න උත්සාහ කරනවා. හැබැයි සමාජයේ ඉන්න හැම මිනිස්සයම අවංකත් නැහැ. ආමුදුරුවන්ගේ දේ වුණත් සාසනයේ දේ වුණත් ඒවා හොරෙන් ගන්න පුළුවන් නම් හොරෙන් ගන්නවා වංචා කරන අවස්ථාවක් ලැබුණොත් වංචා කරනවා එහෙම පුද්ගලයෝ බහුලයි. ඉතින් මේ වගේ අත්දැකීමක් වරක් දෙකක් ලැබුණහම උන්වහන්සේලා කරන සමාජ සේවය, සාසනික සේවය දිගින් දිගට කරගෙන යන්නත් ඕන. බාහිර පුද්ගලයෙකුට ඒ මුදල් හදල් පරිහරණය කරන්න දුන්නොත් ඒ මනුස්සයකින් අයථා දේවල් කරනවා. ඒ බඳු කටයුතු නිසා අද ඇතම් ස්වාමින් වහන්සේලා මුදල තමන් අතින්ම පරිහරණය කරන්නට යොදාගෙන තියෙනවා. එතනදී අපි තේරුම් ගන්නට ඕන භික්ෂුන් වහන්සේ නමක් මුදලක් පරිහරණය කරනකොට ඇවතක් සිද්ධ ඒක කවුරු කොහොම කියලාවත් ඒක සාධාරණීකරණය කරන්න බෑ. මොකද ඒක බුද්ධ ප්‍රඥප්තියක්. හැබැයි ඒ ඇවත අපායগামী වෙන ඇවතක්වත් නිර්වාණ මාර්ගයේ වැහෙන ඇවතක්වත් නෙමෙයි. දැන් අපි මීට පෙර දවසකත් කතා කළා දැන් භික්ෂුන් වහන්සේලාට ගහක ජීවි ගහක කොළමල් කැඩීම උචිත නැහැ. අපි හිතමු භික්ෂුන් වහන්සේ නම බුද්ධ පූජාවට මල් ටිකක් කඩන. දැන් මොකද්ද தත්ත්වය? බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මල් ටිකක් කරලා ගෙනින් පූජා කළාම උන්වහන්සේට බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේ කුසලයක් සිද්ධ හැබැයි බුදුහාමුදුරුව එපා කිව්ව දෙයක් කරපු නිසා උන්වහන්සේට අවතක් සිද්ධ එතකොට හැම අවතක්ම අකුසල් නෙමෙයි. ඇවත් කියලා කියන්නේ නොකල යුතු දෙයක්. බුදුහාමුදුරුව පනවලා තියෙන එක කරන්න එපා. ඒක කරන්න එපා කියන්නේ ගොඩාක් කාරණා නිසා. මහජනයාගේ අප්‍රසාදය ඇති වෙනවා. පසු කාලීන උන්වහන්සේලාගේ මනස පිරිහෙන්න හේතු වෙනවා. ඊළඟට අනිත් අය වැරදි ආදර්ශයක් ගන්නවා. පසු උන්වහන්සේලාගේ අනුගාමික භික්ෂුන් වහන්සේලා එතකොට මේ අනාගත පරපුරට ආදර්ශයක් වෙන්න ඕන මේ වගේ ගොඩාක් කරුණු පාදක කරගෙන තමයි. තමන්ගේ විමුක්තිය විතරක් නෙමෙයි. ගොඩක් කරුණු පාදක කරගෙනයි බුදුරජාන් වහන්සේ විනය ශික්ෂාපද පනවන්නේ. එතකොට ඒ මල් ටිකක් කරලා පූජා කිරීම හෝ මුදලක් පරිහරණය කරලා සාසනික කටයුත්තක් කිරීම හෝ උන්වහන්සේගේ විමුක්ති මඟට බාධාවක් නොවෙන්න පුළුවන්. මොකද ඒක අකුසලයක් නොවි ඕනනම් කෙනෙකුට කුසල මූලිකව කරන්න පුළුවන් නිසා. හැබැයි ඒ ඒ මුදල් හදල් පරිහරණය කිරීමේදී තෘෂ්ණාව සහ හැඟීම් වලට වහල් වෙලා අකුසල මූලිකව ඒක සිද්ධ කළොත් එතකොට ගිහියාය පැවිද්දාය කතාවක් නැහැ. ඒ පැවිද්දෙක් වුණත් එතන අකුසලයක් සිද්ධ වෙනවා. එතන අකුසලයක් සිද්ධ නොවි කුසල මූලිකවේ මුදල් පරිහරණය කරන්න පුළුවන් නම් ඒ භික්ෂුවට කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි ඒ පරිහරණය කරන වාරයක් පාසා ඇවතක් සිද්ධ වෙන එක වළක්වන්න බෑ. ඒක අර මල් කඩලා පූජා කළා වගේ තමයි. ඒ නිසා කොයිම තැනකවත් අපිට සාධාරණීකරණය කරන්න බෑ. භික්ෂුන් වහන්සේලා ඉතින් ගොඩක් වැඩ කරනවානේ. ඒ නිසා උන්වහන්සේලා මුදල් පරිහරණය කරාට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පනවපු විනය ප්‍රඥප්ති අපේ ඕනෑකමට ලිහිල් කරන්න බෑ. ඒක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි බුදුහාමුදුරුවෝ සමීපව හිටපු රහතන් වහන්සේලාවත් කරපු නැති වැඩක් ඒ රහතන් වහන්සේලා පව අන්තිමට තීරණය කළේ විශේෂයෙන් මහකාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ පනවපු සුළු ශික්ෂාපදයක්වත් අපි වෙනස් නොකර රකිමු. ඒ හිම ප්‍රඥප්තියකට ආපු නිසා තමයි මේ ශාසනය මෙච්චර කාලයක් රැඳෙන්නේ. එහෙම නැතු ඔය කියන විදිහට සල්ලි ඕන වුණොත් පිරිකරක්වත් විකුණ ගත්තට කමන්නේ. එහෙම කියලා බුදුහාමුදුරුවෝ පනවපු ශික්ෂාපදත් වෙනස් කරන්න ගියා නම් එහෙම මේ වෙනකොට සසුනක් හිටින්නේ නැහැ. ඒ නිසා තමන් තමන් මුදල් පරිහරණය කරනවද තමන්ට ඇවතක් සිද්ධ වෙනවද තමන් ඒ ඇවතින් මිදෙනවද ඒ මුදල පරිහරණය කරලා තමන් අකුසල් කරගන්නවද ඒකෙන් කුසලයක්ද කරගන්නේ මේවා පෞද්ගලික කාරණා හැබැයි ඒක අපට සමස්ත සමාජයකට ආරෝපණය කරලා සාධාරණීකරණය කරන්න යනවනම් ඒක බරපතල අපරාධයක් වෙනවා සාසනික අපරාධයක් දැන් ඔය අපරාධය තමයි සිදු වෙන්නට ගිය දෙවනි සංගායනාවට පාදක උනේ. මොකද්ද? දෙවනි සංගායනාවට පාදක වෙච්ච ප්‍රශ්න ටික ගත්තාම පොඩි පොඩි જાති තියෙන. මොනවද? අඟක ලුණු ටිකක් තබා ගන්නට අවශ්‍ය නම් පුළුවන්. එතකොට ලුණු හරියට නැතුව පින්නපාතේ ලැබුණොත් ඒකට ලුණු ටිකක් දාගන්න අඟක ලුණු ටිකක් තියන අඟක කියලා කියන්නේ දැන් අද කාලේ නම් වීදුරු භාජන ආදී තියෙනවා. ඉතින් ඒ කාලේ තිබිච්ච නැති නිසා මොකක් හරි අංගකින් හදාපු භාජනයක සුරක්ෂිත ලුණු ටිකක් තියාගන්න. ඉතින් මේක මහා අපරාධයක්වත් මහා ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඊළඟට ඉර හැරිලා අඟල් දෙකක් එහාට මේ හෙවණැල්ල යනකම් දාහනේ වළඳන්න. ඊළඟට දැන් ඔය පහුගිය දවස්වල අපි දැක්කේ සමන්ත බද්දහාමුදුරුවෝ එහෙම අර තෙලිජ්ජ පෙරාගෙන බොන ප්‍රසිද්ධිය දාලා තිබුණේ. දැන් මේක මම නම කියලාම කිව්වේ ඒක හංගලා කරපු කතාවක් නෙමෙයි. උන්වහන්සේලාම ප්‍රසිද්ධිය කරපු වාහිනිය දාලා තිබ්බා. අන්තර්ජාලය දාලා තිබ්බා. ඒකයි නම කියලාම කිව්වේ. එතකොට ඒ දෙවනි සංගායනාවට පාදක වෙච්ච එක කාරණයක් තමයි නොපැසුණු රා පානය කිරීම යෝග්‍යයි. සුදුසුයි. එතකොට දැන් මේවා සම්බන්ධව රහතන් වහන්සේලා වෙනම සංගායනාවක් හැදෙන්න. හැඳවලා මේවට විරුද්ධව කටයුතු කළා. ඒ කටයුතු කළේ මේ අඟකරුණු ටිකක් තියාගත්තු එකක් නිසාවත් සමන්තබද්‍ර හාමුදුරුවගේ කවුරු හරි එක මානසික මේ ව්‍යාකූලත්වයක් තියෙන කෙනෙක් අර විදිහට මේ මේ නොපැසුණුරා ටිකක් පානය කළා කියලා හෝ එහෙම පෞද්ගලිකව ඒ කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි දෙවනි සංගායනාව කළේ. ඒ තම තමන්ගේ පෞද්ගලික රුචිකත්වයන් පෞද්ගලික අවශ්‍යතාවයන් ඒක සාසනික ප්‍රතිපදාවක් හැටියට සම්මත කරන්න. ඒක සියලු දෙනාටම සුදුසුයි සුදුසු දෙයක්. එහෙම කළාට කමක් නැහැ කියලා ඒක සමාජගත කරන්න උත්සාහ ඒකෙන් සාසනයට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා සමන්ත භද්‍රහාමුදුරුවෝ හෝ වෙන හාමුදුරුවෝ නමක් හෝ තම තමන්ට කැමති දෙයක් කර ගැනීම උන්වහන්සේලාගේ වැඩක්. හැබැයි උන්වහන්සේලා ශාසනය නියෝජනය කරනවා නම් ඒ තම තමන්ට කැමති දේවල් කරන්න බෑ. ඒ තම තමන්ට කැමති දේවල් කරලා ඒවා ශාසනයේ පොදු මතය හැටියට සම්මත කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන විනය ප්‍රඥප්ති ටිකක් තියෙනවා. ඒ ප්‍රඥප්ති ටිකට අනුකූලව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක කරනවද නැද්ද බැරිද පුළුවන්ද කියන එක තමන්ගේ පුද්ගලික වැඩක්. ඒ තමන්ගේ පුද්ගලික දෝෂය සමස්ත ශාසනයට ආරෝපණය කරලා අද කාලේ හැටියට මෙහෙම කරගත්තට කමන්නේ එහෙම කියනවනම් යම් භික්ෂුවක් ඒ භික්ෂුව සමස්ත ශාසන විලෝපනයක් සමස්ත ශාසනයේ පරිහානිය සඳහා කටයුතු කරන කෙනෙක් වෙනවා මේකෙන් අදහස් කරන්නේ සියලුම භික්ෂූන් වහන්සේලා සිල්වත් මේ මේ කුඩා කුඩා ශික්ෂාපද පවා රකින්න භික්ෂූන් වහන්සේලා කියන්නට උත්සාහ කරන එක නෙමෙයි මේ කතා කරන අපි අතින් උනත් යම් යම් පොඩි පොඩි ශික්ෂාපද කැඩෙන අවස්ථා තියෙනවා. එතකොට එහෙම වෙනකොට ඒවට අපි ප්‍රතිකර්ම කරගෙන නැවත පිළියම් යොදා ගන්නට. එතකොට දැන් එහෙම අපි අතින් එහෙම උනාය කියලා අපිට ඒක සමාජගත කරන්න යනවා. දැන් පහුගිය දවසක අපි දැක්කා එක ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේට දැන් පාසලේ උගන්වලා හරි පිරිවෙනේ උගන්වලා හරි එහෙම නැත්නම් රැකියාවට ගිහිල්ලා හරි එනකොට දැන් දවල් ඉර හැරෙනවා. ඒතකොට උන්වහන්සේ කියනවා මේ අපි කරන මේ වැඩත් එක්කලා අපිට මේ 12ට කලින් දානේ වන්දනවා කියන එකක් කරන්න බෑ. අපි ඉතින් කොහොමත් මේ 12න් පස්සේ තමයි කැම ගන්න. ඉතින් එහෙම නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් උන්වහන්සේට ඒක කරන්න බැරි නම් ඒක උන්වහන්සේගේ ප්‍රශ්නයක්. ඒක මේ සමාජයට ගෙනල්ලා මට මෙහෙම ඉරහැරෙන්න කලින් කෑම කන්න බෑ. ඒ නිසා ඉරහැරුණාට පස්සේ කෑම කන එකත් අනිත් අයට කමක් නෑ එහෙම කියලා සාධාරණීකරණය කරලා ඒක සාසන ප්‍රතිපදාවක් බවට පත් කරන්න හදනවා අර දෙවනි ධර්ම සංගායනාව කරන්න උනා වගේ මේක බරපතල සාසනික අර්බුදයක්. ඒ නිසා හැම භික්ෂුවකගේම දුබලකම් තියෙන්නට පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ දුබලකම සාසනික ප්‍රතිපදාවක් බවට පත් කරන්න. ඒක සාසනයට ආරෝපණය කරන්න. සියලු භික්ෂුන් වහන්සේලා එසේ විය යුතුයි. ඒක කිසි වරදක් නැති දෙයක් කියලා හංවඩු ගහන්න භික්ෂුවකටවත් ගිහියෙකුටවත් අයිතියක් නැහැ. දැන් අර පස්සේ අහපු කරුණු ටිකත් ඔය සියල්ලට අනුගතයි. මොකද්ද? කුඹුරු වැඩ කරන්න, ගොවිතැන් කරන්න, එතකොට ඒවැදී පොළව කනින්නට සිද්ධ වෙනවා අර පැලැටි කපන්න සිද්ධ වෙනවා කඩන්න සිද්ධ වෙනවා ඒ හැම එකකින්ම හැවතක් සිද්ධ වෙනවා ඉතින් භික්ෂුන් වහන්සේලාට දානේ නැත්නම් උන්වහන්සේලා ඒ විදිහට ගොවිතැන් කරගෙන වළඳලා ජීවත් උනායි කියන එක ඒක උන්වහන්සේගේ පෞද්ගලික වැඩක් උන්වහන්සේ එහෙම වගා කරලා මහජනයාට ආහාර ටිකක් දීලා කුසලයක් කරගන්නවා නම් ඒක උන්වහන්සේගේ වැඩක් හැබැයි එහෙමයි කියලා යම් භික්ෂුවක් හෝ යම් ගිහියෙක් උත්සාහ කරනවා නම් හැම හාමුදුරු නමක්ම ගොවිතැන් කරන්න ඕනේ. ඒක සාසන විරෝධී නෑ. ඒක සාසනයට පටහැනි නෑ. අද කාලේ හැටියට වැඩ කරන්න ඕන කියලා අර බුදුහාමුදුරුව පනෝපු බීජගාම භූතගාම ශික්ෂාපද, පටවි කනන ශික්ෂාපද මේ තථාගතයන් වහන්සේ පනෝපු ශික්ෂාපද අතික්‍රමණය කරලා ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ටත් එහයින් ගිහිල්ලා සාසනයට විනය ප්‍රඥප්ති පනවන්න උත්සාහ කරනවා නම් ඒ ගිහියා හෝ ඒ භික්ෂුව හෝ සාසනික අපරාධකාරයෙක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ ඒ නිසා අපි පරිස්සමෙන් මේ කාරණය තේරුම් ගන්නට ඕන ඕනතරම් අද කාලේ කටයුතු කරන භික්ෂුන් වහන්සේලාගේ දුබලකම් තියෙන්නට පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක තමන්ගේ පෞද්ගලික කාරණය. ඒ පෞද්ගලික දුර්වලකම දැනගෙන ඒකෙන් නැගී සිටින්නට උත්සාහ කිරීම තමන්ගේ කාර්යයක්. උත්සාහ කරනවා නම් එහෙම, නොකරනවා නම් එහෙම, ඒකෙන් වෙනසෙනවා නම් එහෙම, ඒකෙන් ගොඩ යනවා නම් ඒ ඕන එක තමන්ගේ වැඩක් ඒක. හැබැයි සාසනය නියෝජනය කරනකොට අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ ඒක සමස්ත සාසනයට ආරෝපණය කරලා අන් අයට වැරදි ආදර්ශයක් දෙන්නට අපට යෝග්‍ය නැහැ. ඒකයි අපි සිහිපත් කළේ සමන්ත බද්දහාමුදුරුව නොපැසුණු තෙලිජ්ජ නෙමෙයි මත්පැන් බීවා වුණත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේම කරනවා නම් ඒක අපට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට සුදුසු නැහැ. ඒක ප්‍රසිද්ධියේ මේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලා එහෙම බීවට කමක් නැහැ. එහෙම කිරීමෙන් සමාජයට යහපතක් කරන්න පුළුවන් ආදී වශයෙන් ප්‍රකාශනයක් කරනවා නම් ඒක අනිත් අයට වැරදි ආදර්ශයක් කරලා ඒක සමාජගත කරනවා නම් ඒක යෝග්‍ය වැඩක් නෙමෙයි. ඒක මේ සමන්ත භද්‍රහාමුදුරුවෝ නෙමෙයි ඊට වඩා කෙනෙක් කළා වුණත් ඒක අනුමත කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ පුද්ගලික උන්වහන්සේලා මොකද්ද කරගන්නේ කියන එක ඒක උන්වහන්සේලාගේ වැඩ. ඒක අපිට අදාළ වැඩක් නෙමෙයි. හැබැයි සසුන නියෝජනය කරමින් උන්වහන්සේලා ශාසන භාරධාරීන් හැටියට සමාජයට ආදර්ශයක් දෙන්න සමාජය එතනට මෙහෙවන්නට උත්සාහ කරනවා නම් Tamanගේ වරද සාධාරණී කරලා ඒක සමාජගත කරලා ඒක බලවත් අපරාධයක්. ඔව් එතකොට දැන් වර්තමානයේ තව කාරණයක් එහමනේ ගුරුපත් වීම ගැන. එතකොට ගුරුවරයෙක් හැටියට ගුරුපත් වීමක් ලබාගෙන භික්ෂුන් වහන්සේලාට හෝ දරුවන්ට හෝ තමන් දන්නා ශාස්ත්‍රයක් තමන් දන්නා භාෂාවක් තමන් දන්නා දහමක් කියා දීම භික්ෂුවකගේ වගකීමක්. ඒකට ගුරු පත්වීමක් අමුතුවෙන් තිබුණත් නැතත් ඒක ශාසනය පවත්වන්නට කල යුත්තක්. Taman නිවන් දකින්නට ගුණධම් වැඩිම සහ අන් අයගේ නිවන් මඟ සහ අන් අයගේ અભිවෘද්ධිය සඳහා Tamanගේ ශක්ති ප්‍රමාණය සහාය වේ. ඒක භික්ෂුවගේ කාර්යභාරයේ එක කොටසක්. හැබැයි ඒ වෙනුවෙන් මුදලක් රජයෙන් දෙනවා නම් ඒක තමන් ලබා ගන්න එකත් ඒක පෞද්ගලික උන්වහන්සේගේ වැඩ. හැබැයි එහෙමයි කියලා අපිට සාසනික වශයෙන් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. සියලුම භික්ෂුන් වහන්සේලා ඒ විදිහට ගුරුපත් වීම ලබාගෙන පඩිගත්තට කමක් නැහැ. රජයේ සේවය කරලා මුදල් ගත්තට කමක් නැහැ කියලා අපිට ඒක සාසනයේට සාධාරණීකරණය කරලා බුදුහාමුදුරුවෝ පනවපු විනය ප්‍රඥප්තිය අපට ඕන හැටියට අතික්‍රමණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට යම් වික්ෂුන් වහන්සේ නම යම්කිසි දේශපාලන මතවාදයක් දරනවා නම් ඒක උන්වහන්සේගේ පෞද්ගලික කාරණයක්. ඒක වික්ෂුවකට උචිතද නැද්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි උන්වහන්සේලා ඒක ඉදිරියට අරන් ගිහිලා තමන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා වික්ෂුන් වහන්සේගේ වරප්‍රසාදයක් ඒක හිමිකම අද වික්ෂුන් වහන්සේලා මෙහෙම වෙන්න ඕන මෙහෙම නැතු ඉදිරියට යන්න බෑ කියලා ඒක සාසනික ප්‍රතිපදාවක් බවට පත් කරන්න කටයුතු කරනවා නම් ඒක බරපතල අර්බුදයක්. ඉතින් ඒ නිසා පුද්ගලිකව එක් එක්කෙනාගේ තියෙන දුබලකම් ඒවා සසරේ කවදත් තිබුණා. බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙත් ඒවා තිබුණා. ඉතින් ඔය දෙවනි සංගායනාව කරන්න හේතු වෙච්ච යම් යම් காரணා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙත් සිද්ධ වෙච්චා. හැබැයි ඒ වුණාට ඒ කිසිම හාමුදුරු නමක් උත්සාහ කළේ නැහැ. ඒක සමාජගත කරලා ඒක සමස්ත භික්ෂුවගේ ප්‍රතිපදාව බවට පත්විය යුතුයි කියලා ඒක තහවුරු කරන්න අනුමැතියක් ගන්න ඒකට සීල් ගහගන්න ඒකෙන් කල්ලිවාදයක් හදන්න කවුරුවත් උත්සාහ කළේ නැහැ. හැබැයි දෙවැනි සංගායනාව කරන්න සිද්ධ වුණේ එම කල්ලියක් හදන්න හැදී. ඒක සමස්ත භික්ෂූන් වහන්සේලාට සුදුසු දෙයි කියලා අනුමැතියක් ගන්න උත්සාහ කළා. සීල් ගහ ගන්න උත්සාහ කළා. ඒකයි බරපතල අර්බුදය වුණේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් යම් යම් දුබලකන්ති වෙච්ච හාමුදුරුවෝ හිටියා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ හිටපු හැම හාමුදුරුවෝම රහත් උනේ නෑනේ. හැම හාමුදුරුවෝම සෝවාන් උනේ නෑ. අපිට හොඳම චරිතයනේ දේවදත්ත චරිතය. ඒතකොට දේවදත්ත චරිතය රහත් උනේත් නෑ, සෝවාන් උනේත් නෑ, සුගතිගාමි උනේත් නෑ, මහා අපරාධ ටිකක් කරගෙන දුගතිගාමි වුණානේ. ඒ බුදුහාමුදුරුවෝ වැඩ ඉඳද්දිනේ ඉතින් ඒ නිසා ඒ වගේ ඕනතරම් චීවරය දරාගෙන මහානකමට ඇතුළත් වෙලා ඒක ඇතුලේ ඉඳගෙන ඕනතරම් විනාශ කරගෙන අපාගාමී වෙන අයත් ඕනතරම් ඉන්න පුළුවන්. ආනන්තරේ පාප කර්ම කරන අයත් ඉන්න පුළුවන්. ඒක කරන්න දෙන්නේ ඒක පුද්ගලික කාර්යය. එහෙමයි කියලා ඒක අපට සාසනික ප්‍රතිපදාව හැටියට බුද්ධ ප්‍රඥප්තිය අතික්‍රමණය කරලා ඒක තහවුරු කරන්න අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ බුද්ධික මහත්මයා. ස්වාමීන් වහන්සේ ඒකේ තව පොඩි කොටසක් තියෙනවා. මේ ඒ කියන්නේ ගිහියෝ හැටියට දායකයෝ හැටියට ස්වාමීන් වහන්සේලාට ඒක කරන්න නොදී අපිට ඒක කිරීමේ ගැටලුවක් තියෙනවද? ඒ කියන්නේ පන්සල වෙනුවෙන් මුදල් එකතු කරන්න, ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් ඇරෙන්න මොකරි account එකක් වගේ එකක් තියෙනවා. ඒ එකතු වෙන සල්ලි වලින් වැඩ කෙරෙනවා. එතකොට මේ පන්සලේ මොනවා හරි අපි විකුණලා ඒකට එකතු කරන්න එහෙම එකක්ට ස්වාමීන් වහන්සේලා අපේ අපිට කිසිම කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම ඒක විය යුත්තේ එහෙමයි. නමුත් ඒ වැදී අර මතුවෙන ගැටලුව තමයි අපි සිහිපත් කළේ මිනිස්සු අවංක නැති වෙනකොට යම් යම් වංචනික වැඩ අර සාසනික දේ විකුණාගෙන තමන් යැපෙන හැටියට සාසනික දේ විකුණාගෙන ඒකෙන් තමන් වෙන වෙන වැඩ කරන තැන්වල මිනිස්සු පෙළඹීමේ ප්‍රවණතාවය වැඩි වෙනකොට තමයි අර්බුදේ මතුවෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි සද්ධාවන්ත කිහිප දෙනෙක් එකතු වෙලා ස්වාමීන් වහන්සේගේ අනුමැතිය ඇතිව අර මිල මුදල් පරිහරණය කිරීම ඒ අයගේ අතට අරගෙන ඒ කටයුතු ටික කරලා දෙන්න පුළුවන් නම් එක පැත්තකින් හාමුදුරුවන්ට සීලාදී ගුණධර්ම රැකගෙන උන්වහන්සේගේ ප්‍රතිපදාව තුල කටයුතු කරන්න ඒක ලොකු සහයෝගයක් වෙනවා අනිත් පැත්තෙන් ඒක සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න ලොකු අනුග්‍රහයක් වෙනවා ඒක ඒක මහා පිංකමක් විතරක් නෙමෙයි සම්බුද්ධ ශාසනය පැවැත්වීමට බෞද්ධයෙක් හැටියට දායකයෙක් හැටියට තමන්ගෙන් විය යුතු ලොකු කාර්යභාරයක් තමන් ඉටු කළා වෙනවා එහෙම කරන්න පුළුවන්. එහි කිසිදු වරදක් නැහැ. ඒක ඊටාම හොඳින් තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං